ආයුබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන් උපුටාගත්තු කොටස් කීපයක් ගැන. ඔව්. භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදය කම්මාස ධම්ම නුවරින කාලෙදී භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු කාරණා ටිකක් තමයි මේ මූලාශ්‍රවවල තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ සාකච්ඡාවේ ප්‍රධානම අරමුණ වෙන්නේ සත්වයන්ගේ පිරිසුදු භාවය ඇති වෙන්න, ශෝක වැළපීම් නැති කරගන්න, දුක් දුම්නස් නැති කරගන්න, අර සැබෑ ජීවිතාවබෝධය ලබන්න, ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය හැටියට බුදුහාමුදුරුව පෙන්නලා දුන්නු අර සතර සතිපට්ඨානය ගැන මූලික අදහසක් දෙන එක. ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන අර භාවනා ක්‍රම හතර ගැන නේද මේ කියවෙන්නේ. හරියටම හරියේ. ඒකට අවශ්‍ය වෙන අර වීරිය ගැන, සිහිනුවණ ගැන, සිහිය පිහිටුවා ගන්න හැටි, ඇලීම් ගැටීම් වලින් මිදෙන එක ගැනත් මේකෙදි කතා වෙනවා. ඔව්. ඒක අනිවාර්යයෙන්ම. ඉතින් අපි මුලින්ම පටන් ගමුද කායානුපස්සනාවෙන්. ඒ කියන්නේ කය ගැන සිහිය පිහිටවන එක. හොඳයි. මූලාශ්‍රයේ ක්‍රම කීපයක්ම විස්තර කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ආනාපාන සතිය. ඒ කියන්නේ හුස්ම ගැන සිහිය පිහිටුවන එක. ආනාපාන සතිය. එතකොට ඒක කොහොමද වෙන්නේ? හුස්ම දිහා බලාගෙන ඉන්න එක විතරද? හ්ම්. ඒක මෙහෙමයි. හුස්ම ගන්නකොට ආශ්වාස කරනකොට ඒ බව දැනගන්නවා. ප්‍රාශ්වාස කරනකොට හුස්ම හෙලනකොට ඒ බවත් දැනගන්නවා. හරි. ඒ වගේම ඒ හුස්ම දිග එකක්ද නැත්නම් කෙටි එකක්ද අන්න ඒ බවත් දැනගන්නවා. ක්‍රමක්‍රමයෙන් මුළු කයම දැනෙන විදිහට ආශ්වාස ප්‍රාශ්වාස ටික ටික සැහැල්ලු වෙන විදියට හුස්ම ගන්න හික්මෙනවා. ඒකට ලස්සන උපමාවකුත් තියෙනවා. හරියට දක්ෂ වඩුවෙක් නැත්නම් වඩුවඩ කරන කෙනෙක් යතු ගාන කොට එයා දන්නව දැන් මේ යතු පාර දිගේ එකක්ද කොට එකක්ද කියලා. ඔව්. අන්න ඒ වගේලු. මෙතන වැදගත්ම දේ තමයි මේ කය, ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන දේ හටගන්න හැටි ඒ වගේම නැති වෙලා යන හැටි දකිනකොට ඒකට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ අර අනිත්‍යතාවය දකින්න එක. හරියටම හරි. අනිත්‍යතාවය දැකීම තුලින් අර ඇලීමෙන් මිදෙනවා. ඒ වගේම අර ඉරියව් ගැනත් කියවෙනව නේද? ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට අන්නේ ඉරියව් ඒ විදිහටම දැනගන්න එක. ඒකත් කායානුපස්සනාවට අයිති කියලා. ඔව් ඔව්. ඒකත් කායानुපස්සනාවෙම කොටසක්. ඉරියාපත පබ්බය කියන්නේ ඒකට. ඇවිදිනකොට මම ඇවිදිනවා කියලා දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. වාඩි වෙලා නම් වාඩි වෙලා, හාන්සි වෙලා නම් හාන්සි වෙලා. ඉතින් ඒ ඉරියව්ව මොකක්ද? ඒක ඒ විදිහටම දැනගන්න එක. එච්චරක් නෙවෙයි දිනදා කරන වැඩත්. ඉස්සරහට යනකොට පස්සට එනකොට වටපිට බලනකොට අත්පා හකුලනකොට දිග අරිනකොට කන බොනකොට පවා ඔව් කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි යනකොට නිදාගන්නකොට ඇහැරෙනකොට කතා කරනකොට කතා නොකර ඉන්නකොට මේ හැම දෙයක්ම හොඳ සිහි කල්පනාවෙන් ඒකද සම්පජඤ්ඤයෙන් යුතුව කරන එකත් ඒකටමයි අයිති. ඒ කියන්නේ හැම මොහොතෙම සිහියෙන් ඉන්න එක. අන්න හරි. ඒකේ අරමුණත් අරය කලින් වගේමයි. මේ කය මම හෝ මගේ කියලා තදින් අල්ලගන්නේ නැතුව මෙවනිකම්ම සිද්ධ වෙන කායික ක්‍රියාවලීන් විදිහට නිරීක්ෂණය කරනකොට කය ගැන තියෙන අර අයිතිකාර හැඟීම අර මමත්වය ටික ටික අඩු වෙලා යනවා. හරි. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අර කයේ කොටස් ගැන බලන එක, කෙස්, ලොම්, නිය, දත් එම නැත්නම් ධාතු ගැන පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ගැන නුවණින් බලන එකත් කායනුපස්සනාවේ තියෙනවා. ඔව්. පටික්කුල මනසිකාර පබ්බය සහ ධාතු මනසිකාර පබ්බය කියලා තමයි එක් කොටස් වලට කියන්නේ. සමහරුන්ට මේවා ටිකක් අප්‍රසන්න වෙන්න පුළුවන් නේද? අර කිස්ලම් ගැන එහෙම හිතනකොට. හ්ම්. ඔව්, මතු පිටින් බලනකොට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් අරමුණ පිළිකුලක් ඇති කරගන්නේ එකම නෙවෙයි, ඇත්ත දකින්න එකයි. ආ. දැන් කයේ කොටස් 32ක් ගැන කියනවා. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු ආදී වශයෙන් ඒව එකිනෙක ගැන හිතනකොට ඒ වගේම මේ කය හැදිලා තියෙන ධාතු හතර පඨවි තද ගතිය ආපෝ දියර ගතිය තේජෝ උෂ්ණත්වය වායෝ හුලං චලනය මේවා ගැන විමසනකොට අර ලස්සන ශරීරයක් ස්ථිර ශරීරයක් කියලා අපි හදාගෙන ඉන්න මායාව ඒක බිඳ වැටෙනවා. හ්ම් ඒ වගේම තමයි අර නවසීවතිකා පබ්බේ කියන්නේ අමු සොහනක දාලා තියෙන මල සිරුරක අවස්ථා නවයක් ගැන බලන එක. ආ ඒක තමයි අර ඉදිමෙනවා, නිල් වෙනවා, සත්තු කනවා. ඔව් මල සිරුර දවසක් දෙකක් ගියාම ඉදිමෙනවා, නිල් වෙනවා, සරව වෑහෙනවා. ඊට පස්සේ සත්තු කනවා මස් ටික නැති වෙලා නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් ඉතුරු වෙනවා. ඊටත් පස්සේ නහරත් දිරලා ඇටකටු විතර කිතුරු වෙනවා. අන්තිමට ඒ ඇටත් කුඩු වෙලා දූවිලි වෙලා යනවා. හරිම පැහැදිලි. ඉතින් මේ Tamanගේ ශරීරයටත් වෙන්නේ මේ ටිකමයි කියලා නුවණින් දකිනකොට අර කය ගැන තියෙන අධික ඇලීම, තෘෂ්ණාව, අර මානය ඒ ඔක්කොම නැති වෙලා යනවා. කය තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුබ ස්වභාවය ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. පැහැදිලි. එතකොට මේ හැම ක්‍රමයකම අරමුණ කයේ ඇත්ත ස්වභාවය දැකලා ඒකට තියෙන ඇලීම නැති කරගන්න එක. හා හරි. කය සම්බන්ධව ඇලීම දුරු කර ගැනීම. හොඳයි. එහෙනම් අපි ඊළඟට යමු වේදනානුපස්සනාවට. ඒ කියන්නේ විඳීම් ගැන සිහිය පිහිටුවන එක. ඔව්. වේදනාව මෙතනදී වෙන්නේ අපිට දැනෙන හැම විඳීමක්ම ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, නැත්නම් දුකත් නැති, සැපත් නැති මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්. ආන්නේ වේදනාව ඇති වෙනකොටම ඒක ඒ විදිහටම හඳුනා ගන්නවා. දැන් මට දැනෙන සැපයක්. දැන් දුකක්. දැන් මධ්‍යස්ථ එකක්. ඒ හඳුනා ගැනීම විතරද? නෑ. ඒ එක්කම ඒ වේදනාව ආමිෂයකක්ද නිර්ආමිෂයකක්ද කියලා තේරුම් ගන්නවා. ආමිෂ කියන්නේ ලෞකික දේවල් නිසා ඇතිවෙන සැප දුක්. උදාහරණයක් විදිහට රස කැමක් කාලා එන සතුට ආමිෂ සැපයක්. කවුරු හරි බැන්නම එන දුක ආමිෂ දුකක්. හරි. ඒකට නිර්ආමිෂ? නිර්ආමිෂ කියන්නේ ධර්ම විමුක්තියක් සම්බන්ධව ඇතිවෙන දුක්. උදාහරණයක් විදිහට වේදනාවක් නිසා කැඹිති නොවන දුක ආමිස දුක නෑ. निराමිස කියන්නේ ලෝකෝත්තර මාර්ගය හා සම්බන්ධ දේවල්. ගිහි ජීවිතයේ මිදීම නිසා ලබන සැප, ධාන සැප වගේ දේවල් निराමිස සැප. කෙලස් නැති කිරීමේදී දැනෙන යම් අපහසුාවක් වගේ දේ निराමිස දුකට උදාහරණයක් වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි මේ කොයි වේදනාව ආවත් ඒක සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථ වුණත් ඒ ඔක්කොම ඇති වෙලා ටික වෙලාවකින් නැති වෙලා යනවා කියන එක. අනිත්‍යයි කියන එක නුවණින් දකින්න එක. ඒක දැක්කම. ඒක දැක්කම. සැප එනකොට ඒකට උඩින් පනින්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. දුක එනකොට ඒකින් කම්පා දෙන්නේ නැහැ, ගැටින්නේ නැහැ. මොකද දන්නවා මේ දෙකම ටික වෙලාවයි තියෙන්නේ කියලා. හරිම ප්‍රායෝගිකයි වගේ. ඕ. එතකොට ඊළඟ එක චිත්තානුපස්සනාව. සිත ගැන සිහිය. දැන් කයයි වේදනාවයි බැලුවා. සිත දිහා බලන්නේ කොහොමද? මෙහෙමයි. ඒ මොහොතේ Tamange හිතේ තියෙන తত্ত্বය එක ඒ විදිහටම දැනගන්න එක. ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් මගේ හිතේ රාගය තියෙනවද, ඇලීමක් තියෙනවද නැද්ද? ද්වේෂය, තරහ, ගැටීමක් තියෙනවද නැද්ද? මෝහය, මුලාවක්, මන්දපඤ්ඤා බවක් තියෙනවද නැද්ද? ආ, ඒ වගේ. ඔව්, ඒ වගේම හිත හැකිල්ලද තියන්නේ අර තීන මිද්දේ කියන නිදිමත ගතිය, අලසකම තියෙනවද? නැත්තම් හිත විසිරිලාද උද්දච්චය කියන තත්වයේද තියෙන්නේ. හිත මහග්ගතද කියන්නේ ධානා මට්ටමකට දියුණු වෙලාද නැද්ද? සිත සමාධිගතද? එක අරමුණක තියෙනවද නැද්ද? සිත කෙලස් වලින් මිදිලාද නැද්ද? ආදි වශයෙන්. හ්ම්. ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඔව්. ඒ මොහොතේ හිතේ තියෙන ස්වභාවය මොකක්ද? ඒක අන්න ඒ විදිහටම නිරීක්ෂණය කරනවා. වැඩගත්ම දේ තමයි ඒ සිතුවිල්ලත් ඒ රාගසිතත්, ද්වේෂසිතත් ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ධර්මතාව විතරයි කියලා දකින්න එක. එතකොට අර මගේ හිත කියන හැඟීම අඩු වෙනවා. අන්න ඒක තමයි. මගේ හිත කියලා අල්ලගන්නේ නැතුව සිත ක්‍රියාකාරීත්වේ දිහා නිකම් සිද්ධ වෙන දෙයක් දිහා බලනවා වගේ බලන එක. හරි. එහෙනම් අවසාන වශයෙන් හතරවෙනි එක ධම්මානුපස්සනාව. ධර්මතා ගැන සිහිය. මෙතන නම් ගොඩක් කරුණ තියනා වගේ මූලාශ්‍රවල ඔව් ධම්මානුපස්සනාව ඇතුලේ කොටස් කීපයක්ම තියෙනවා. නීවරණ, ස්කන්ධ, ආයතන, බුද්ධංග, සත්‍ය කියලා. අපි නීවරණ ගැන ටිකක් බලමු. හොඳයි. පංච නීවරණ. ඔව්. නීවරණ කියන්නේ හිත වහන දේවල්. හිතේ පැහැදිලි බව, ප්‍රඥාව වැඩෙන්න තියෙන බාධා පහක්. මොනවද ඒ පහ? පළවෙනි එක කාමච්ඡන්දය. ඒ කියන්නේ පංචකාම වස්තුන් කෙරෙහි තියෙන ආශාව කැමැත්ත. දෙවෙනි එක ව්‍යාපාදය. තරහා, ద్వේෂය, ගැටීම. තුන්වෙනි එක තීන මිද්‍ය නිදිමත හිතේ තියෙන අලසකම කුසීතකම හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්චය උද්ධච්ච කියන්නේ හිතේ විසිරීම ඒක අරමුණක තියාගන්න බැරි ගතිය කුක්කුච්ච කියන්නේ කරපු අකුසල් ගැන හිත හිතා පසුතැවෙන එක නොකරපු කුසල් ගැන පසුතැවෙන එක පස්වෙනි එක තමයි විචිකිච්ඡාව ඒ කියන්නේ සැකය බුදුන් ධර්මයේ සංගය ගැන සැකය අර මාර්ගය ගැන සැකය හේතුඵල ධම ගැන සැකය මේ වගේ සැක හරි. එතකොට මේ නීවරණ ගැන සිහිය පිහිටුවන්නේ කොහොමද? ඒකත් අර කලින් වගේමයි දැන් Tamange හිතේ මේ නීවරණ වලින් එකක්. හිතමු කාමච්ඡන්දය කියලා. ඒක තීනවනෝ ආ දැන් මගේ හිතේ කාමච්ඡන්දය තියෙනවා කියලා දැනගන්නවා. ඒක නැත්තම් දැන් කාමච්ඡන්දය නෑ කියලා දැනගන්නවා. ඒ වගේම කලින් නොතිබිච්ච නීවරණයක් අලුතින් හටගන්නේ කොහොමද? මොන හේතුවක් නිසාද හටගත්තේ? ඒක දැනගන්නවා. හටගත්ත නීවරණයක් නැති වෙලා යන්නේ කොහොමද? ඒකත් දැනගන්නවා. නැති වෙලා ගිය නීවරණයක් ආයෙත් අනාගතයේ හට නොගන්නේ කොහොමද ඒකට මොකද කරන්න ඕනි? අන්න ඒ විදිහට නුවණින් විමසනවා. ඒ කියන්නේ නිකන් බලාගෙන ඉන්නව විතරක් නෙවෙයි හේතුඵල ධමත් එක්ක බලනවා. අන්න හරි. හේතුඵල ධමත් එක්ක විමසන එක තමයි ප්‍රඥාව කියන්නේ. මේ නීවරණ හඳුනා ගන්න එකම ඒවයින් මිදෙන්න තියෙන පළවෙනි පියවර. ඒ වගේම අර පංච උපාදානස්කන්ධ ආයතන 6 බොජ්ජංග චතුරාර්ය සත්‍ය ගැනත් මේ ධම්මානුපස්සනාවේදී විමසනවා. ඔව්. පංච උපාදානස්කන්ධ ස්කන්ධ කියන්නේ අපි මම මගේ කියලා අල්ලගෙන ඉන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. ආයතන 6 කියන්නේ ඇස කන නාසය දිව කය මනස සහ ඒවට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර දේවල්. මේවායේ අනිත්‍ය ස්වභාවය දකින්න එක. බොජ්ජංග කියන්නේ බෝධියට අංග වෙන නිවනට උපකාරී වෙන ධර්ම හතක්. සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ ඉතින් බුදුදහමේ හරයමයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, ඒ නැති කරන මාර්ගය කියන හතර. මේ හැම දෙයක් ගැනම නුවණින් විමසලා ඒවේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න එක තමයි ධම්මානුපස්සනාවෙන් වෙන්නේ. එතකොට මේ භාවනා ක්‍රම හතරම අරගෙන බැලුවම මේ හැම එකකම තියෙන පොදු ලක්ෂණය තමයි අර තමන්ගේ කායික දේවල් මානසික දේවල් ඒ කියන්නේ කය වේදනා සිත ධර්මතා මේ මොකක් හරි අත්දැකීමක් ඇති වෙලකොටම ඒ මොහොතේම ඒක දිහා බලාගෙන ඉන්න එක. ඔව්. හැබැයි බලාගෙන ඉන්නේ නිකම්ම නෙවෙයි. අර ඇලීමකින්වත් ගැටීමකින්වත් තොරව සිහියෙන් හොඳ නුවණකින් යුක්තව ඒ එක්කම ඒ දේවල් ඇති වෙලා නැති වෙලා යන හැටි අර අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න එක. හරියටම හරි. ඒක තමයි හරය. අත්තානු දිෂ්ටි. ඒ කියන්නේ මම මගේ කියන දෘෂ්ටිය නැති කරලා යථාභූත ඥානය. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ ඇති කරගන්න එක. තව වැදගත් දෙයක් තියෙනවා සූත්‍රයේ අන්තිමටම වගේ සඳහන් වෙනවා මේ සතර සතිපට්ඨානිය හරියට වඩන කෙනෙක් ඉන්නව නම් එයාට සතියක් වගේ කෙටි කාලයකකින් වුණත් එහෙම නැත්නම් අවුරුදු 7ක් වගේ කාලයක් ඇතුළත හරි අනිවාර්යෙන්ම රහත්භාවය හරි අඩුම ගානේ අනාගාමී ඵලය හරි ලබන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ සහතික වෙනවා. සතියකෙන් ඔව් එහෙම කියනවා. ඒකෙන් පේනව නේද මේ මාර්ගය කොච්චර ඍජුද කොච්චර ප්‍රතිඵලදායකද කියලා. වෙන දේවල් වල එල්ලිලා ඉන්නේ නැතුව තමම්ගේම අත්දැකීම් තුලින් ඇත්ත හොයාගෙන යන නිසා. ඇත්තම. ඉතින් මේ අපි කතා කරපු කරුණු අනුව බලනකොට පැහැදිලි සත්වයාගේ පිරිසිදු වීම සහ දුකින් මිදීම සඳහා බුදුහාමුදුරෝ දේශනා කරපු එකම මාර්ගය විදිහට මේ සතර සතිපට්ඨානය සලකන්නේ ඇයි කියලා. මේක තමන්ගේම අත්දැකීම්. තමන්ගේම කය, වේදනා, සිත, ධර්මතා ඒවා නිරීක්ෂණය කළා යථාර්ථය අවබෝධ කරගන්න මඟ පෙන්වන නිසා. ඔව් ඒක ඇත්ත. අවසාන වශයෙන් තම එක දෙයක් ගැන හිතංග පුළුවන්. මොකද? මේ භාවනා ක්‍රමවලදී ඒ අපේම කය වේදනා සිත ධර්මතා දිහා බලනව වගේම සූත්‍රය තනින් තන කියනවා අජත්තං වා බහිද්ධාවා කියලා. ඒ කියන්නේ තමන්ගේ වගේම අනුන්ගෙත් කියලා. අහා ඔව්. ඒ කියන්නේ තමන්ගේ කයේ අනිත්‍ය බව දකිනව වගේම අනිත් අයගේ ශරීරවලත් තියෙන අනිත්‍ය බවමයි කියලා දකින්න එක. තමන්ගේ වේදනා සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා වගේම අනිත් අයගේ අත්දැකීම් වලත් තියෙන ස්වභාවයමයි කියලා නුනින් දකින්න එක. එතකොට එතකොට මේ විදිහක Tamange සහ අනුන්ගේ අත්දැකීමල තියෙන මේ පොදු විශ්වීය ස්වභාවය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකිනකොට ඒක අර Tamange ඇලීමෙන් මිදෙන්න උදව් වෙනවා වගේම අනිත් අය ගැන අනුකම්පාවක් කරුණාවක් ඒ වගේම ලොකු අවබෝධයක් ඇති කරගන්න තියම් විදයක පිටවහලක් වෙන්නේ නැද්ද? ඇත්තටම ඒටි හිතන්න වටින කාරණයක් ඒ අවබෝධය යනකොට අර ගැටීම එහෙම තොඩිනේ ති නේද? අනිවාර්යෙන්ම ගැටීම අඩු වෙනවා වගේම මෛත්‍රිය කරුණාව වැඩින්නත් ඒක ලොකුයි උපකාරයක් වෙනවා.